පැහැදිලි වුණා ස්වාමීන් වහන්සේ. ඊළඟට තව ප්‍රශ්නයක් අහලා තිනවා. අනිශ්චිත සිත යනු භවාංග සිත අවස්ථාවද? අනිශ්චිත කියලා කියන්නේ භවාංග සිත නෙමෙයි. අනිශ්චිත කියලා කියන්නේ තෘෂ්ණා වශයෙන් ග්‍රහණය නොකරන සිත. ඒ කියන්නේ යම් අරමුණක් තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් ග්‍රහණය කරන්නේ නැතිනම් ඒක තමයි අනිස්සිතෝච විහෙරති නච කිංචි ලෝකේ උපාදීයති මේ ලෝකයේ පිළිබඳ කිසිවක් උපාදාන කරන්නේ අනිශ්චිතව වාසය කරන අනිශ්චිතව කියලා කියන්නේ එතන තෘෂ්ණාවෙන් තොරව තෘෂ්ණා බන්ධණයෙන් තොරව කියන එකයි. එතන භවාංගසිත කියන එක නෙමෙයි භවාංගසිත කුසල්සිතක් නම් එතන ඒ කියන්නේ ප්‍රතිසන්දිය කුසල මූලික ප්‍රතිසන්දියක් නම් එතන තෘෂ්ණාව මතුවෙලා නැහැ කියලා කියන්න පුළුවන්. හැබැයි ඒ භවාංග සිත අකුසල ප්‍රතිසන්දියක් නිසා ලෝභ මූලිකව ඇතිවෙච්ච තත්වයක් නම් එතන භවාංග සිතේ අර ලෝභ මූලික ගතිය ක්‍රියාත්මක වෙන්නට පුළුවන්. එතකොට එතන අපට අනිශ්චිතයි කියලා කියන්න බෑ. ඒ නිසා අනිශ්චිත කියන වචනයෙන් අදහස් කරන්නේ භවාංග සිත නෙවෙයි. භවාංග සිතයි කියලා ගත්තොත් එතන ලොකු පටලැවිලි ගොන්නක් ඇති වෙනවා. එහෙනම් ඉතින් අපි භවාංගයට සිත යොමු කළාම කිසිම ප්‍රශ්නයක් නැහැ. එහෙම වරද්ද ගත්තාම තමයි භාවනා කරනකොට සිත භවාංගගත වුනහම ඒක ලොකු දියුණුවක්, ඒක ශූන්‍යතාවය අවබෝධ කිරීමක්, ඒක තමයි වෙන්න ඕන, ඒක අනිශ්චිතව වාසය කිරීමක් කියලා එහෙම පටලවා ගන්නවා. එහෙමනම් ඉතින් එහෙම කියනවනම් හොඳට තද නින්දට වැටුනහම ඉතින් අනිශ්චිතෝ වාසය කළා කියලා කියන්නට පුළුවන්. ඉතින් එතකොටත් ලෝකය උපාදාන වශයෙන් තෘෂ්ණා වශයෙන් ග්‍රහණය කරන්නේ නැති බවක් වෙන්න පුළුවන්. හැබැයි ඒක මේ බුදුදහමේ කියවෙන තෘෂ්ණාවෙන් අනිශ්චිතව වාසය කරනවා කියන ගුණය නෙවෙයි. දැන් උදාහරණයක් හැටියට ගත්තන් පස්සේ අසඤ්ඤතලයේ සිත නැහනේ. සිත නැති නිසා එතන මොනම තෘෂ්ණාවක්වත් ක්‍රියාත්මක වෙන්න විදිහක් නැහැ. හැබැයි ඉතින් ඒක උසස් තත්වයක් හැටියට නෙමෙයි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවානේ මේ අසඤ්ඤතලය කියලා කියන්නේ අෂ්ට දුෂ්ටක්ෂණයක් හැටියට. ඒ කියන්නේ ಗುಣධම් වඩන්න අවකාශයක් නැහැ, ධර්මය අවබෝධ කරන්න අවකාශයක් නැහැ, මොකක්වත් නැති. එතන උපදින්න සුදුසු තැනක් නෙමෙයි. ඉතින් එහෙමනම් දැන් එතන සිත නැති නිසා තෘෂ්ණාවක් නැහැ, උපාදානත් නැහැ, මොකක්වත් නැහැනේ. එහෙනම් එතන වඩා ශ්‍රේෂ්ඨ වෙන්න එපාය. භවාංග සිතටත් වඩා. නමුත් එහෙම එහෙම කියන්න බෑ. එතන තියෙන නිකන් తాවකාලික නිරුද්ධ වීමක්, తాවකාලිකව යටපත් වීමක් විතරයි. භවාංගගත වෙනවයි කියලා කියන්නේ බාහිර ලෝකයෙන් සිත මිදිලා උත්පත්තියේදී ගත්තු ප්‍රතිසන්දියට ගත්තු අරමුණ ගනිමින් ඉන්නවා කියන එක විතරයි. ඒක ඒ පුද්ගලයාගේ මානසික දියුණු තත්ත්වයක් නෙමෙයි. මේ අනිසිතෝච විහෙරති කියලා කියන්නේ සති සම්පජඤ්ඤයෙන් යුක්තව බාහිර ලෝකයේ තෘෂ්ණාවෙන් ග්‍රහණය නොකොට වාසය